ඊළඟට තව Zoom එකේ ප්‍රශ්න තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ මම Zoom එකේ තියෙන ප්‍රශ්න අහලා ඉන්න. මේ මේ ආ YouTube එකේ තියෙන ප්‍රශ්න අහලා ඉන්න. චිත්ත වීතිවල ජවන් සිත් වලින් හඳුන්වන්නේ කාය කම්ම වචී කම්මද? අයි මනෝ කම්ම ජවන් සිත් ඇති වෙන්නේ කාය කම්ම වචී කම්ම ගැන විතරක් නෙමෙයිනේ. කය පිළිබඳව, වචනය පිළිබඳව සහ සිත පිළිබඳව. ඒ ධාරත්‍රයම ක්‍රියාත්මක වෙන්නේ ජවන්සිට එක්කලා තමයි. ජවන්සිට ඇති නොවන හැම මොහොතකම ජවන්සිට කියන්නේ චිත්ත වීතිය ඇති වෙනවා කියන එකට චිත්ත වීතිය ඇති වෙන්නේ නැත්නම් එයාගේ මනස පවතින්නේ භවංග සිතේ. ඒතර බාහිර ලෝකේ අරමුණු කරන්නේ නැහැ. බාහිර ලෝකේ අරමුණු කරන්න නම් එක්කෝ කායික වාචසික මානසික වශයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක වෙන්නේදී චක්කුද්්වාර වීති, සෝතද්්වාර වීති, ඝානද්්වාර, જીවහාද්්වාර, කායද්්වාර ඊළඟට මනෝද්්වාර. ඒ නිසා ජවං සිත්වලදී මනෝද්්වාරිකවත් ක්‍රියාත්මක වෙනවා.